ශාස්ත්‍රාව මගින් පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ අද දවසට નિયમિત ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සූදානම් වෙන අවස්ථාව. අද ධර්මදේශනාව සඳහා මාතෘකාව හැටියට අපට ලැබිලා තියෙන්නේ සෝවිසි විවරණවල පළවෙනි විවරණය හැටියට සඳහන් වෙන සුමේද තාපස කතා ප්‍රවෘත්තිය සහ දීපංකර බුදුරජාණන් වහන්සේ පිළිබඳව වෙසක් පුර පසළොස්වක පොය නිමිති කරගෙන මේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාව ඊ타ත්ම වැදගත් වටිනා මාතෘකා මුල් කරගෙන ලංකාවේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා වැඩමවාගෙන මෙවැනි ධර්මදේශනාවන් පැවැත්වීම ඊ타ත්ම අගය කළ යුතු කාරණයක්. එයින් සෝවිසි විවරණ පිළිබඳව අපේ බෞද්ධ ජනතාව බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව කරුණු ශ්‍රවණය කරනවා. ඈත අතීතයේ අපේ කලාකරුවන් ඒ සූවිසි විවරණය වාදනය මගින් ගායනය මගින් නර්තනය මගින් විවරණය කරමින් එහෙම නැත්නම් ඒවා මහ ජනතාවට රසඥතාවයක් ඇති කර ගන්නට පුළුවන් වන ආකාරයට බෙහෙර විහාරස්ථානවල ඒ නර්තනයන් පැවැත්තුවා. එයින් විශේෂයෙන්ම ඊතා වටිනා ලෝතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වංශය ඒ වගේම බුද්ධ චරිතය හා සම්බන්ධ පාරමිතා ධර්ම හා බුද්ධ කාරක ධර්ම ආදී පිළිබඳව මහ ජනතාව ඉතාමත් මොහොතින් අවබෝධයක් ඇති කරගත්තා. ඒ අනුව මේ පවත්වන ලබන ධර්මදේශනා මාලාවත් ඉතාමත් වටිනා මහ ජනතාවට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ධර්මදේශනා මාලාවක් හැටියට සඳහන් කරන්නට ඕනේ. විවරණ කියලා සඳහන් වෙන්නේ ප්‍රකට කිරීම ප්‍රකාශ කිරීම ඒ වගේම අසවල් කාල සීමාවේදී අසවල් නාමයෙන් සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් වෙතින්ම සදහන් වීම යන අර්ථය ධර්මානුකූලව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා තථාගත අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම සඳහා දීර්ඝ කාලයක් පාරමිතා පුරපු ආකාරය පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. එයින් ඒ පාරමිතාවන් ඒ පාරමිතාවන් පූර්ණේ කිරීම සිද්ධ කරන්නට යෙදුනේ යම්කිසි පරමාර්ථයක් මුල් කරගෙන. ඒ පරමාර්ථය තමයි බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මොචේ පරි. තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේ භයානක දුක් සහිත සංසාරේ අනන්ත කාලයක් දුක් විඳින සත්වයන් වෙනුවෙන් මම අවබෝධ කරගත යුතු ධර්මය අවබෝධ කරගන්න. ඒ වාගේම ඒ අනන්ත වූ දුක් සමුදායෙන් මම මිදෙනවා ලෝකවාසී සත්වයිනුත් ඒ දුකින් මුදවනවා. සසර සාගරයෙන් මම එතර වෙලා ලෝකවාසී සත්වයිනුත් ඒ සසර සාගරයෙන් එතර කරනවා කියලා ඒ පරමාර්ථයේ පෙරදරි කරගෙන තමයි අපේ බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රනිධාන වශයෙන් වාක් ප්‍රනිධාන වශයෙන් පාරමිතා පූර්ණේ කරන්නට යෙදුණා. මනෝ ප්‍රනිධාන කියලා සඳහන් වෙන්නේ උන්වහන්සේ බුද්ධත්වයේ මම ලබා ගන්නවා කියලා සිතින් කල්පනා කළ කාල සීමාව. ඒ කාල සීමාව පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙන්නේ ඊටාම දීර්ඝ කාලයක් ඒ මනෝ ප්‍රනිධාන කාල සීමාව සප්තා සංකීය කල්පලක්ෂයක් අසංකීය කල්පලක්ෂ හතක් ඒ කාල සීමාවෙදී උන්වහන්සේ මනෝ ප්‍රනිධානය පුරලක් තියෙනවා ඒ වගේම වාග් ප්‍රනිධාන වශයෙන් නවාසංඛී කල්පලක්ෂයක් අසංඛී කල්පලක්ෂ 9ක් ඒ වාක් ප්‍රනිදාන කාල සීමාව මේ කාල සීමාව තුළදී බුදුවරයන් වහන්සේලා පහළ වෙච්ච සීමාවන් කාල සීමාවන් වගේම බුදුවරයන් වහන්සේලාගේ ප්‍රමාණය පිළිබඳවත් අපේ පොතපතේ සඳහන් වෙනවා මනෝ ප්‍රනිදාන කාල සීමාව තුළ බුදුවරයන් වහන්සේලා 125000ක් පමණ විශාල ප්‍රමාණයක් මෙලොව පහළ වෙලා තියෙනවා. වාක් ප්‍රනිදාන කාල සීමාව තුළ බුදුවරයන් වහන්සේලා 187000ක විශාල ප්‍රමාණයක්. මේ අනුව අපිට තේරුම් ගන්නට පුළුවන් සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම කියන කාරණාව ඊටාත්ම දුෂ්කර කාරණාවක්. ඒ වගේම අපිට සිතන්නටවත් බැරි තරම් කාලයක්. කල්ප පිළිබඳව අපේ බෞද්ධ පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරනකොට අහලා තියෙනවා. කල්පයක් කියලා කියන්නේ බොහොම දීර්ඝ කාලයක්. අසංකේ කල්ප ලක්ෂයක් කියලා කියන්නේ ඊටත් වඩා දීර්ඝ කාලයක් ඒ පිළිබඳව මා පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ මේ දීපංකර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ වාගේම උන්වහන්සේගෙන් ලබාගත් නියත විවරණය පිළිබඳව කරුණු සඳහන් කරන්නට කාලය ඉතුරු කර ගන්නට අවශ්‍ය නිසා පින්වත්නි ලෝතර බුදු පියාණන් වහන්සේලා පහළ වෙන කල්ප වගේම පහළ නොවන කල්ප පිළිබඳව සඳහන් වෙනවා. බුද්ධ ශූන්‍ය කල්ප හැටියට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලය. ඒ කල්ප. ඒ වගේම බුද්ධ අශූන්‍ය කල්ප බුදුවරයන් වහන්සේලා පහළ වෙන කල්ප වර්ග පහක් පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම ඒකෝ බුද්ධෝ සාර කප්පේ මණ්ඩ කප්පේ දුවේ වර කප්පේ තයෝ බුද්ධා චතුරෝ සාර මණ්ඩකේ පංච බුද්ධා බද්ද කප්පේ තතෝ නත්ථාධිකා ජිනෝ ආදී වශයෙන් අපේ දේශනාවේ සඳහන් වෙන්නේ බුදුවරයන් වහන්සේලා එක නමක් පහළ වෙන කල්පය සඳහන් කරනවා සාරකප්ප කියන නාමයෙන්. ඒ වගේම මණ්ඩකප්ප කියලා කියන්නේ බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වෙන කාල සීමාව. බුදුවරයන් වහන්සේලා තුන් නමක් පහළ වෙනවා වරකප්ප බුදුවරයන් වහන්සේලා හතර නමක් සාර මණ්ඩ කියන කල්පයේදී බද්ද කප්ප එවත් මහා භද්‍ර කල්ප කියන මේ කාල සීමාවේදී මේ කල්පයේදී බුදුරයන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. මේ කාල සීමාව වර්තමාන කාල සීමාව මේ භද්‍ර කල්ප කියන වචනයෙන් හඳුන්වනවා. මේ මහා භද්‍ර කල්පයේ බුදුවරයන් වහන්සේලා පස් නමක් මේ වන විට බුදුවරයන් වහන්සේලා හතර නමක් පහළ වෙලා අනාගතයට මෛත්‍රී නමින් බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. එයින් කකුසඳ ඕනාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සිව් නම මේ කාල සීමාව වන විට පහළ වෙලා උන්වහන්සේලාගේ විශේෂයෙන්ම ඒ ශාසනයන් ඉක්ුත් වෙලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ක්‍රමක්‍රමෙන් අවසන් යන අවසන් වෙන කාල සීමාවටපත් වෙලා තියෙනවා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නමින් බුදුරයන් වහන්සේ නමක් පහළ වෙන බව මේ දේශනාවේ සඳහන් වෙනවා. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මෙලවට පහළවන්නේ විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ඒ සසර පෙරුම් දම් පිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ වාගේම බුදුරයන් වහන්සේ කියලා කියන්නේ මනුස්ස සමාජයෙන්ම ඉපදිලා මනුස්ස සමාජයේ උත්තරී මනුස්ස ධම්ම භාවයට පත් වෙන උත්තමයන් වහන්සේ හැටියටයි. උන්වහන්සේ පිළිබඳව ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවක සඳහන් වෙන්නේ පුණ්ඩරීකං යථාවග්ගු තෝයේන නූපලිප්පති නූපලිප්තෝ මි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහමණ කියලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව විමසීමෙන් ඒ පිළිබඳව උන්වහන්සේ පිළිබඳව විමර්ශන ද්‍රෝණ කියන බ්‍රාහ්මණයාට දේශනා කරන්නට යෙදුන ගාථා දේශනාවක් මා විසින් ඒ පැහැදිලි කරන්නට යෙදුනේ. පොණ්ඩරේකං යථාවක් වූ හරියට නෙළුම් මලක් වගේ නෙළුම් මලක් පෙපෙන්නේ මඩ සහිත ජලයේ ඒ වාගේම මේ මඩ සහිත ජලයේ පිපෙන නෙළුම් මල පින්වත්නි ක්‍රමක්‍රමයෙන් උඩට මත් වෙලා ඒ ජලයේ නොගෑවි නොඇලි ඒ නෙළුම් මල ලෝකයට සුවඳ හමනවා ඒ වගේම ලෝකයට ඒ නෙළුම් මලේ ලස්සන ප්‍රකාශ කරනවා ඒ වගේ තමයි පින්වත්නි නූපලිත්තෝ මේ ලෝකේන තස්මා බුද්ධෝස්මි බාම්මන විවිධාකාර කෙලෙස් කසටින් යුක්ත මනුස්ස සමාජයේ උප්පත්තිය ලැබලා ඒ මනුස්ස සමාජයෙන් උත්තරීතර භාවයට පත් වෙලා ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේ ලෝකේ බබලන ඒ ලෞතුරා බුදු පියාණන් වහන්සේලාගේ පහළවීම පිළිබඳව ප්‍රවෘත්තිය පින්වත්නි සඳහන් වෙන අපේ පෙළ දේශනාව තමයි විශේෂයෙන්ම බුද්ධ වංශ පාළිය. කුද්දක නිකායේ ඊටාම් වටිනා ග්‍රන්ථයක් තමයි බුද්ධ වංශය කියලා කියන්නේ. මේ බුද්ධ වංශ දේශනාව අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරුන් ලබන්නේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. මේ පින්වත් සෑම දෙනාම හොඳින් දන්නවා අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ. කිඹුල්වත් නුවර කපිලවස්තුපුරේ ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරු කිරීම සඳහා ඊ타ත්ම ආශ්චර්යජනක ප්‍රාතිහාරයක් පාන. ඒ ප්‍රාතිහාරය තමයි පින්වත්නි යමක මහා ප්‍රාතිහාරය. යමා මහා පෙළහර ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට පමණක්ම ඒ දක්වන්නට පුළුවන් වටිනා ආශ්චර්යජනක මේ ප්‍රාතිහාර්ය පෑම සිද්ධ කළා. ඒ යමා මහ පෙළහර පෑමෙන් අනතුරුව දිව්‍ය බ්‍රහ්ම සේනාව රැස් වුණා. ඒ වගේම මහ ජනතාව ඔල්වර සම් දෙන්න පටන් ගත්තා. පින්වත්නි මේ වන්දු අවස්ථාවක සරියොත් මහරහතන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ වෙතට පැමිණලා උන්වහන්සේ ඉල්ලා සිටිනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පෙර බුදුවරයන් වහන්සේලා ක්‍රියා කළ ආකාරය උන්වහන්සේලාගේ පිළිවෙල අපට දේශනා කරන්නට කියලා සරියොත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලා හිට උන්වහන්සේ ඉල්ලා හිටපු අවස්ථාවේදී අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ බුද්ධ වංශ දේශනාව ආරම්භ කරනවා. මේ බුද්ධ වංශ දේශනාව ආරම්භ වෙන්නේ පින්වත්නි දීපංකර බුදුරජාණන් වහන්සේගේ විශේෂයෙන්ම සුමේද කතා ප්‍රවෘත්ති. දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වූ ඒ නගරය සඳහන් වෙනවා රම්මෙවති නගරයේ හැටියට. එහෙම නැත්නම් රම්ම නුවර රම්ම නගර රබගම් නුවර කියන නාමයෙන් සඳහන් වෙනවා. දීපංකර කියලා සඳහන් වෙන්න පින්වත්නි ආලෝකමත් පහන් රුකක් මෙන් ඒ වාගේම සොපිපි ශාල වෘක්ෂයක් මෙන් ආරෝහ පරිණාහ දේ සම්පත්තියක් මේ දීපංකර බුදුරජාණන් වහන්සේට පැවතුන නිසා ඒ නාමයෙන් උන්වහන්සේ හඳුන්වනවා. දීපංකර බුදුරජාණන් වහන්සේ සේසු බුදුරජාණන් වහන්සේලා වගේම මනුෂ්‍ය ලෝකේ උප්පත්ති ලබන්නේ තවතිසා දිව්‍ය ලෝකේ ඒ තුසිත දිව්‍ය රාජය හැටියට කටයුතු කරලා පස්මහා බැලුම් බලලා මනුස්ස ලෝකයේ මිනිස් මව කුසක පිළිසඳ ගන්න. එතකොට ඒ අනුව මේ රාම්‍යවතී නුවර සුදේව රජතුමාගේ අගමහේසිය වන සුමේදා දේවිය තමයි මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ මෑණියන්. ඒ මෑණියන් දසමසක් ඇවෑමෙන් මේ පින්වත් කුමරා මෙලවට බිහි කරලා ඒ කුමාර කාල සීමාව ඊ타ත්ම රාජශ්‍රීයෙන් යුක්තව අවශ්‍ය සැප සම්පත් ලබා දීමෙන් යුක්තව ඒ කාලය ගත කරලා විශේෂයෙන්ම හංසප ඉහළම මට්ටමට වින්දනය කරන්නට අවශ්‍ය කරන ප්‍රාසාද තුනක් ඉදි කරලා දෙන්න. ඒ ප්‍රාසාද තුන තමයි හංසා කොංචා මයුරා කියන මේ ප්‍රාසාද තුන. ඒ වගේම මොනතරම් මේ දීපංකර බෝසතාණන් වහන්සේ කාම භෝගී ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන පහසුකම් සලසා දුන්නද කියනවා නම් පරිවාර ස්ත්‍රීන් 3 ලක්ෂයක් ඒ අන්තපුරේ කටයුතු කරලා තියෙනවා. ඒ ස්ත්‍රීන් අතර අගමහේසිය හැටියට පදුමා කියන දේවිය. ඒ පදුමා දේවිය අපේ බෝසතාණන් වහන්සේ වගේම ඒ පුතණුවන් බිහි කරපු දවසේ තමයි මේ බෝසතාණන් වහන්සේත් ගිහි ජීවිතය අත්හැරලා දාලා යන්නේ. දීපාංකර බෝසතාණන් වහන්සේත් පින්වත්නි සසර කලකිරීම ඇති කරගන්නේ සතර පෙරණිමිති දැකලා. මේ සතර පෙරණිමිති දැකලා මේ ගිහි ජීවිතයේ තියෙන අනන්ත දුක්සහිත ස්වභාවයේ තේරුම් අරගෙන ඒ පිළිබඳව කලකිරලා අබිනිෂ්ක්‍මණය කරන්නට තීරණය කළා. ඒ අබිනිෂ්ක්‍මණය කරන අවස්ථාවේදී උන්වහන්සේ සමග පැවිදි වීමට විශාල පිරිසක් ජනතාව උන්වහන්සේ පසුපස ගමන් කළා. විශේෂයෙන්ම කෝටියකට අධික පිරිසක් පැවිදි භාවයට පත්වීම සඳහා ගමන් කළා කියලා මේ බුද්ධ වංශ පාළිය සඳහන් වෙනවා. ඒකම පින්වත්නි අර පදුමා දේවිය ඊ타ත්ම සුරතල් පුතණුවන් බිහි කරපු දවසේ ඒ සුරතල් පුතණුවන් මුසබ ගන්ධ කියන නාමයෙන් සඳහන් වෙනවා ඒ පුතණුවන් බිහි කළ දවසේ හස්ති වාහනේ තමන්ගේ ඇස් සේනාවේ මංගල හස්ති රාජයා පිට තමයි මේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඒ විදිහට ගී ජීවිතය අත්හැරලා දාලා ඒ බෝසතාණන් වහන්සේ පැවිද්දටපත් වෙලා පින්වත්නි ප්‍රධාන වීරිය වැඩිම ආරම්භ කළා. එක් එක් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ජීවිතයේ පිළිබඳව අපි විමසා බලනකොට ප්‍රධාන වශයෙන්ම වෙනස්කම් පහක් සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ආයු ප්‍රමාණය. ඒ වගේම කුල වෙනස. බුදුරජාණන් වහන්සේගේ ඒ කුලය ආයු ප්‍රමාණය හැටියට සමහර බුදුරජාණන් වහන්සේලා අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා මෙලව පහළ වී වදාලා ඒ වාගේම තවත් බුදුරජාණන් වහන්සේලා දීර්ඝායුෂ්ක මේ දීපාංකර බුදුරජාණන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු ලක්ෂයක්. පින්වත්නි, කාලෙන් කාලෙට මිනිස්යාගේ ආයු ප්‍රමාණය වෙනස් වෙනවා කියන කාරණාව අපි අපේ දේශනාව විශේෂයෙන්ම සඳහන් වෙනවා. මේ දීපාංකර බුදුරජාණන් වහන්සේ වසර ලක්ෂයක් ඒ ජීවිතය ගත කළා තියෙනවා. එයින් ගිහි ජීවිතය ගත කරලා තියෙනවා අවුරුදු දසදහසක්. ඒ වගේම කුල වෙනස හැටියට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ ප්‍රධාන වශයෙන් කුල දෙකක. ක්ෂත්‍රීය කුලය හා බ්‍රාහ්මණ කුලය. සමහර බුදුරජාණන් වහන්සේලා බ්‍රාහ්මණ කුලයේ සමහර බුදුරජාණන් වහන්සේලා ක්ෂත්‍රීය කුලයේ උපත ලබන අතර මේ දීපංකර බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රීය වංශේ උපත ලද බෝසතාණන් වහන්සේ නමක්. ඒ වගේම ප්‍රධාන වෙනස ප්‍රධාන වෙනස කියලා සඳහන් වෙන්නේ බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ධාන භාවනා වැඩි කාල සීමා. අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට සිදුහත් බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් පින්වත්නි දීර්ඝ කාලයක් ඒ දුෂ්කර ක්‍රියාවන් කළ අවුරුදු 6ක් ඒ වගේම අවුරුදු 7ක පමණ කාල සීමාවක් බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා ප්‍රදාන් වැඩූ අතර මේ දීපංකර බුදුරජාණන් වහන්සේ වසර මාස 10ක් වගේ ඊ타ත්ම කෙටි කාලයක් තමයි ඒ ප්‍රදාන් වීරිය වඩලා බුද්ධත්වයට පත් වෙන්නේ ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාරීර ප්‍රමාණය මේ දේශනාවේ සඳහන් වෙනවා දීපංකර බුදුරජාණන් වහන්සේගේ ශරීරය අසූරියන් ශරීරයක් ඇටියට සාමාන්‍යයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශරීරය රියන් 18ක් හැටියටයි සඳහන් වෙන්නේ ඒකම පින්වත්නි රශ්මි වෙනස මේ බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාවල් පැතිරී යන ප්‍රදේශය. ඒ අනුව දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ රශ්මිය විහිදලා තියෙනවා දසදහසක් සක්වල දක්වා. හැබැයි විශේෂයෙන්ම අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උනත් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට උනත් ඒ වගේ දීර්ඝ ප්‍රදේශයකට එහෙම නැත්නම් විශාල ප්‍රදේශයකට තමන්ගේ රාෂ්ට්‍රීය විද්වානට අවශ්‍ය නම් පුළුවන්කම තිබුණා. නමුත් ස්වභාවයෙන් පින්වත්නි මේ අටුවා සඳහන් වෙන්නේ බඹයක් පවන වගේ කාල ප්‍රමාණයක් තමයි ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිමාලාවල් බෙහෙදලා තියෙනවා. සෙසු බුදුරජාණන් වහන්සේලා වගේම පින්වත්නි වෙසක් පුර 15ක පොය දවසේ තමයි සම්බුද්ධත්වයට පත් ඒකම ඒ කුසතන ආසන මත වැඩ ඉඳගෙන සම්බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව උදාන ප්‍රකාශය අනේක ಜಾති සංසාරම් කියන මේ උදාන ප්‍රකාශය सिद्ध කරලා සස්සති ගත කිරීම මේ ස්ථානයේම සිද්ධ වෙනවා. පින්වත්නි, ඉන් අනතුරුව මේ දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ තමන් හා එකට පැවිදු විශාල ප්‍රමාණයක් ඒ ශ්‍රාවක පිරිසටයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ රම්ම නුවර එහෙම නැත්නම් රම්්‍යවතී නුවර ලක්ෂ්මී වාස කියන ස්ථානයේ එහෙම නැත්නම් සුනන්දාරාමේ මේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන අතර මේ ප්‍රථම ධර්ම දේශනාවෙන් ධර්මය අවබෝධ කරගන්නා පිරිස පින්වත්නි කෝටි 100ක් හැටියට සඳහන් විශාල ප්‍රමාණයක පිරිසක් මේ ධර්මය අවබෝධ කර ගැනීම සිද්ධ කළා. ඒකම දීපාංකර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ පින්වත්නි ප්‍රධාන අභිසමය තුනක් පිළිබඳව සඳහන් අභිසමය කියලා කියන්නේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට ධර්මය අවබෝධ කරවීම සඳහා දේශනාකට වදාළ ප්‍රධාන දේශනාව. ඒ අනුව පළවෙනි අවස්ථාව හැටියට සඳහන් වෙන්නේ මේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නට යෙදුන අවස්ථාව. මේ අවස්ථාවේදී අර මුලින් සිහිපත් කළ ආකාරයට කෙල 100ක් පිරිසට එහෙම නැත්නම් කෝටි 100ක පිරිසට ධර්මය අවබෝධ වුණා. බොහෝ පිරිසක් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ආදී මගඵල වලට පත්වීමෙන් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගෙන තියෙනවා. ඒකම පින්වත්නි දෙවන අභිසමය අවස්ථාව හැටියට සඳහන් වෙනවා. නාරද කූට කියන ස්ථානයේ වාසය කළපු නාරද නම් භයංකර යක්ෂයෙක් දමණය කිරීම සඳහා මේ දීපාංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඒ නාරද කූට කියන ඒ මහා විශාල ගල් පර්වතයට මේ ස්ථානයේ ඒ අරක්ගෙන හිටපු මේ නාරද කියන භයංකර යක්ෂයා ඒ අවස්ථාවේදී හිටියේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩම කළා ඒ ආසනේ ඒ යක්ෂ භවනේ වැඩ වාසය කරන අවස්ථාවේදී මේ නාරද යක්ෂයා පැමිණිලා බුදුරජාණන් වහන්සේ පළවා හැරීම සඳහා පින්වත්නි විවිධාකාර හිංසා පීඩා සිද්ධ කරන මුළු පර්වතයේම සෙලවෙන ආකාරයට ඒ පර්වතයේ සොලවා බුදුරජාණන් වහන්සේ බිමට දමන්නට උත්සාහ නමුත් බුදුරජාණන් වහන්සේට හිංසාවක් උනේ. අන්තිමට ආයුධ වර්ෂාවන්, ඒ වගේම ගිනි ජාලාවන් ආදී මේ වගේ දේවල් මවලා බුදුරජාණන් වහන්සේ පරාජයටපත් කරන්නට උන්වහන්සේ විනාශ කරන්නට ඉදිරිපත් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට කිසිදු හිංසාවක් පීඩාවක් කරන්නට බැරි වෙනවා. පින්වත්නි මේ අවස්ථාවේදී මේ නාරද යක්ෂයා ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඒ দমনයට ලක් වෙනවා. ඒ দমনය කළ අවස්ථාවේදී පින්වත්නි දඹදෙව් වැස් සෑම රාජ්‍යයකින්ම ජනතාව මේ යක්ෂයාගේ ගොදුරු සඳහා එවන්නට රජදරුවන් පොරොන්දු වෙලා තිබුණා. ඉතින් මේ සෑම මිනිසෙක්ම පින්වත්නි දා ජීවිත දාණය ලබා ගත්තා ජීවත් වීමේ භාග්‍ය ලබා ගත්තා. ඒ අනුව ඒ පිරිසත් ඇතුළුව පින්වත්නි අවස්ථාවට රැස් වෙලා හිටපු විශාල පිරිසක් අපේ දේශනාවේ සඳහන් වෙන්නේ අනුකෝටික සත්ව පිරිසක් ධර්ම අවබෝධය ලබා ගත්ත ආකාරය. ඒ වගේම තතිය අபிසමය අවස්ථාව හැටියට තුන්වැනි ධර්මය අවබෝධ කර වූ අවස්ථාව හැටියට සඳහන් වෙන්නේ දීපාංකර බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෑණියන් වහන්සේට ධර්මයේ දේශනා කිරීම සඳහා දෙව්ලොවට වැඩම කරනවා. යදාච දේව භවනම්මි බුද්ධෝ ධම්ම මදේසේසි නවති කෝටි සත සහස්සානි තතිය ධම්මාභි සමයවෝ මේ දේශනාවිනොත් විශේෂයෙන්ම තමන්ගේ මාතෘ ඒ දිව්‍ය රාජයා සුමේදා ඒ දිව්‍ය රාජයා හැටියට සඳහන් වෙන්නේ ඒ දිව්‍ය රාජයා ඇතුළු මේ පිරිසට තුසිත භවනයේදී ධර්ම දේශනා කරනවා ඒ ධර්ම දේශනාව අහලා අනූකල ලක්ෂයක් පිරිසක් සෝවාන් සකදාගාමී ආදී මේ මගඵල වලට දිව්‍ය බ්‍රහ්මයෙන්පත් වෙනවා කියලා දේශනාවේ සඳහන්. ඒ වගේම ශ්‍රාවක සම්නිපාද තුනක් පිළිබඳව සඳහන්. මේ ආකාරයට දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ ආයු ප්‍රමාණය කල් විශේෂයෙන්ම අවුරුදු ලක්ෂයක් ආයශ වින්දනය කළා උන්වහන්සේ පිරිනුවම් පානවා. පින්වත්නි ඒ නන්දාරාම කියන ස්ථානයේදී විහාරස්ථානයේදී පිරිනුවම් පානවා උන්වහන්සේගේ ධාතු නිදාන් කළ චෛත්‍යයක් ඉදි කරනවා මේ මහ ජනතාව විසින් යොදුන් 36ක් උසට පින්වත්නි මේ දීපාංකර බුදුරජාණන් වහන්සේටත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ දෙනම තමයි සුමංගල තිස්ස කියන අග්‍ර ශ්‍රාවක දෙනම. ඒ වගේම අග්‍ර උපස්ථායක හාමුදුරුවන් වහන්සේ හැටියට සාගත කියන හාමුදුරුවන් වහන්සේ කටයුතු කරනවා ඒකම අග්‍ර ශ්‍රාවිකාවන් හැටියට නන්දා සුනන්දා කියන මේ පිරිස ක්‍රියා කරනවා මේ දෙපළ ක්‍රියා කටයුතු කරනවා ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ රඹගම් නුවර වැඩ වාසය කරන අවස්ථාවේදී අවමහා බෝසත් සුමේද තාපසතුමා බ්‍රාහ්මණ කුලයක උප්පත්තිය ලැබපු මේ තාපසතුමා පහළ වෙන්නේ පින්වත්නි අමරාවතී කියන නගරේ. මේ තාපසතුමා ජීවිතයේ පිළිබඳව කලකිරෙනවා. තමන්ගේ දයාබර මව්පියන්ගේ අභාවයෙන් පස්සේ මේ ජීවිතයේ තියෙන නිස්සාරත්වය දුක් සහිත ස්වභාවය තේරුම් අරගෙන ඊර්ෂිත තවුරජ්‍යාවෙන් පැවිදිභාවයට පත් වෙලා පින්වත්නි සතියක් ඇතුළත ධානා භාවනා වැඩිම සිද්ධ කරලා පංචා විඥා අෂ්ට සමාපatti උපදවා ගන්න. ඒ අෂ්ට සමාපatti උපදවාගෙන අහසින් යන්නට තරම් හැකියාවක් ලබා ගන්න. මේ අහසින් ගමන් කරන සුමේද තාපස්තුමා එදා සම්බගම් නුවර මේ දීපාංකර බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන උන්වහන්සේ විසින් දන් පිළිගැන්වීමට සූදානම් වෙන මහ ජනතාව දැකලා මේ ස්ථානයට පැමිණලා සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගය ඔබ හැමදෙනාම මේ අවස්ථාව වෙන විට සරසනවා පිළිසකර කරන. ඒ වගේම පිරිසිදු කරනවා. මටත් ඒ සඳහා කොටසක් ලබා දෙන්නට ඒ කියලා ඉල්ලා හිටියේ. මේ අවස්ථාවේදී පින්වත්නි මඩ සහිත ප්‍රදේශයක් මඩවල සහිත ඒ වගේම ගල් බරුළු සහිත බොහොම දුෂ්කර ප්‍රදේශයක් දුෂ්කර සීමාවක් මේ සමේධ තාපසතුමාට ලබා දෙන. ඒ අවස්ථාව වෙන විට පින්වත්නි මේ සමේධ තාපසතුමාගේ බලය පාවිච්චි කරලා මේ මාර්ගය ඊ타මත්ම සුපිරිසුදු මාර්ගයක් බවට පත් කරන්නට පුළුවන්කම තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී තමන්ගේ පාරමිතා පූර්ණයේ සඳහා අවස්ථාවක් කරගනිමින් පින්වත්නි මේ මඩවල තුල මඩ වලට උන්වහන්සේ බැහැලා මේ මඩ ගොඩේ වැතිරිලා බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සාර ලක්ෂයකට මගේ මේ හිස මතින් මේ ශරීරයේ මතින් වැඩම කරන්නට කියලා පින්වත්නි ආයාචනා කරා. ඒ අවස්ථාවේදී පින්වත්නි මේ විවරණය විවරණේ ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන අබිනිහාර ධර්ම කියලා 8ක් පිළිබඳව මෙහි සඳහන් වෙනවා. ඒ අබිනිහාර ධර්ම 8 ඇතුළත් ගාථා දේශනාවන් තමයි මා විසින් මුලින් මාතුකා පාඨයේ හැටියට ප්‍රකාශ කරන්නට යෙදුනේ. manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං. පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝ ඡන්දත. මේ ආකාරයට පින්වත්නි සම්මා සම්බුද්ධත්වයේ සඳහා නියත විවරණේ ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම මිනිස්සෙක් වශයෙන්ම විය යුතුයි. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට එහෙම නැත්නම් වෙනත් ආත්ම භාවයක නාග ආත්ම භාවයක් එහෙම නැත්නම් හස්ති ආත්ම භාවයක් වගේ මේ අවස්ථාවක ඉඳගෙන පුළුවන් කමක් නැහැ මේ විවරණය ලබන්න. මනුස්සත්වයම ලබන්නට. ඒ වගේම ලිංග සම්පatti. ලිංග සම්පත්තිය හැටියට සඳහන් වෙන්නේ පිරිමි ආත්ම භාවයක්ම විය යුතුයි. කාන්තාවකට පුළුවන්කමක් නැහැ ඒ බුදුබව සඳහා විවරණ ලබා ගැනීම අවස්ථාවේදී මේ කාන්තාවක් හැටියට විවරණ ලබන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ලිංග සම්පත්තියේ හේවත් පුරුෂයෙක් හැටියටම ඉඳගෙන තමයි විවරණය ලබන්නට ඕන. ඒ වගේම හේතු සම්පත්තිය හේතු සම්පත්තිය හැටියට මෙහි සඳහන් වෙන්නේ පින්වත්නි රහත් භාවයට පත්වීමේ වාග්ය තියෙන්නට ඕන. ඒ රහත් භාවයට පත්වීමේ වාග්ය මේ සුමේද තාපසතුමාට තිබුණා. නමුත් ඒ රහත් භාවයට වඩා වැඩි යමක් උන්වහන්සේගේ ප්‍රාර්ථනා වුණා. සම්මා සම්බුද්ධත්වයේ. ඒ නිසා හේතු සම්පත්තිය හැටියට සඳහන් වෙන්නේ පින්වත්නි රහත් භාවය. ඒ වගේම ಗುಣ සම්පත්තිය. ಗುಣ සම්පත්තිය හැටියට සඳහන් වෙන්නේ එනවත්නි පංචාභිඥා අෂ්ට සමාපatti. ඒකම සඳහන් වෙනවා. ඒ පංචාභිඥා අෂ්ට සමාපත්තියෙන් යුක්තව ඊළඟට තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් යුක්ත අධිකාර කියලා සඳහන් වෙන ජීවිතයේ පරිත්‍යාග කරලා තමයි මේ විවරණය ලබන්නේ. ඒ වගේම ඡන්දතා කුසල ඡන්දේ. කුසල ධර්මයන් කෙරෙහි කැමැත්ත තියෙන්නට ඕනේ. ඉතින් මේ ආකාරයට මේ අෂ්ට ධර්මයන් සම්පූර්ණ වීමෙන් තමයි මේ නියත විවරණය ලබන්නේ. ඒ අවස්ථාවේදී දීපාංකර බුදුරජාණන් වහන්සේ මේ තාපසතුමාට සඳහන් කරනවා බලන්න මේ තාපසතුමා මෙතුමා අනාගතයේදී ගෞතම නාමයෙන් බොහෝ කාලයකට පසු සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ඒ නියත විවරණය ලබා දෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කතා ප්‍රවෘත්තිය ඒ වගේම අවශ්‍ය කාරණා කාල වේලාවේ හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ අනුව ඔබ හැමදෙනාමත් ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින් අපි බලාපොරොත්තු වන උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාම කටයුතු කරන්නට කියන කාරණාව සිහිපත් කරමින් මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාක්ෂාත් වේවා සාදු සාදු සාදු සූවිසි විවරණය පිළිබඳ විසක් දර්ශනා මාලාවේ අද ධර්මානුශාසනාව පළමු නීති විවරණය සහ දීපංකර බුදුරජාණන් වහන්සේ පිළිබඳව එම ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොස්ගම කනම්පැල්ලේ ශ්‍රී සුමනාරාමාධිකාරී සීතාවකපුර ත්‍රිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සහ ආයතනාධිපති ශාස්ත්‍රපති පඬිතු පූජනීය කනම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංස්කෘතිකයක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට තිරුවන් සරණයි.